දැන් පෙරවරු 8යි විනාඩි 6යි 91.7 91.9 ජාතික ගුවන්විදුලි ජාතික නාලිකාව සමග සමීපව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අපහායක් වෙන්න ඔබට ආරාධනා. ධර්මානුශාසන දේශකයාණන් වහන්සේ අතුරුගිරිය උරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍යපාද තලගල ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. ඉද්ධිපාද ධර්මයන් නම් කුමක්ද? ඉද්ධිපාද ධර්මයන් අපගේ නිවන පසක් කරන්නට කෙසේනම් උපකාර වන්නේදයි පහදා දෙන්නට. සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තය ඇසුරින් අද ධර්මානුශාසන නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා අපාරාපාරං ගමනාය සංවත්තං තීති සද්ධර්ම ශ්‍රමණාභිලාෂී සදහැවත් ගුණදරුත්තේ වාසනාවන්ත පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ මුළු මහත් ලෝකයා කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධය අතරින් පුංචි දහම් බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතය සකස් කරගන්නට ආලෝකමත් කරගන්නට මෙලව ජීවිතයේ සැනසෙලිදායක කරගෙන ඒ වගේම පරලොව ජීවිතයන් ආලෝකමත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන මේ උදාාරතර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාව ඇති කරගෙනයි ඔබ මේ මොහොතේ දහම් ශ්‍රවණී කරන්නට සූදානම් වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පවතින දුක පිළිබඳව කරුණු කාරණා රාශියක් ලෝකයාට දේශනා කොට වදාළා. ඒ වගේම මේ දුක ඇති වෙන්නට බලපාන්නේ මොන මොන හේතු සාධකයන්ද කියන කරුණ දුකට හේතුව පැහැදිලි කොට වදාළ බුදුරජාණන් වහන්සේ දුක නැති කරන ගමන් මාර්ගය අපට දේශනා කළා. මේ මාර්ගයේ ගමන් කරලා සියලු දුක් වලින් විරහිත වුණු සදාකාලික සැනසෙල්ල සාක්ෂාත් කරගනිමින් සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න ආකාරය ඊ타මත්ම පැහැදිලිව ලෝකයාට දේශනා කොට වදාළා. ඒ අයුරින් මේ සංසාර දුකෙන් එතර වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නට උත්සාහවත් වෙන වෑයම් කරන බෞද්ධ ජනතාවට ඒ ගමන් මාර්ගයේ වඩාත් හොඳින් පහසුවෙන් ඉෂ්ට කර ගැනීම සඳහා නිවනට වඩාත් පහසුවෙන් ළඟා වීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් අන්තර්ගත කරන වැදගත් දේශනාවක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා වශයෙන් තෝරා ගන්න තියෙන්නේ. මා තෝරාගත්ත මේ ගාථා පාඨය ත්‍රිපිටක දේශනාව තුළ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මහා වග්ගයට අයිති ඉද්ධිපාද සංයුත්තයේ තාපාල වර්ගයට ඇතුළත් වෙන අපාර සූත්‍ර දේශනාව හැටියටයි බණ පොතේ සඳහන් වෙන්නේ. අපාර කියලා කියන්නේ ඊතර ඊතර වෙන ආකාරය. අපාර සූත්‍රයෙන් අපිට උගන්වන්නේ මේ සංසාර සාගරයෙන් ඊතර වෙන ආකාරය, නිර්වාණය සාක්ෂාත් කරගන්න ආකාරය. ඒ නිසා බෞද්ධ පින්තුන් හැටියට ඔබේ ජීවිතයේ තුලින් ඔබ නිරන්තරයෙන්ම වෑයම් කරන්නේ මේ සසර දුකෙන් ඈතර වෙලා නිවන සාක්ෂාත් කරගන්න සුදුසු වැඩපිළිවෙල සොයන්නට ඒ වැඩපිළිවෙල ඉගෙනගෙන ඒ වැඩපිළිවෙලේ ක්‍රමවත් ඉදිරියට ගමන් කරන්නට. නිසා ඔබට විශේෂයෙන්ම අවශ්‍ය වන කරුණු සමූහයක් මේ සූත්‍ර දේශනාව තුළ ඉද්ධිපාද සංයුත්තේ අන්තර්ගත වෙන මේ අපාර සූත්‍ර දේශනාව තුළින් මා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපට සසර දුකෙන් මිදෙන්නට තිබෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය සීලය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සීලයෙන් සංවරයක් ඇති කරගත් පුද්ගලයා තමන්ගේ කය සකස් කරගෙන පාලනය කරගෙන සංවර කරගෙන ඊළඟට වචනය සකස් කරගෙන පාලනය කරගෙන මේ කායික වාචසික සංවරය ඇති කරගෙන ඊළඟට තමන්ගේ මනස සකස් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඒ මනස සකස් කිරීමේ වැඩපිළිවෙල තමයි බෞද්ධ භාවනා ක්‍රමයක් අධ්‍යයනය කිරීම හැදෑරීම. භාවනාවක් වඩලා භාවනාව තුලින් සිත සකස් කරගන්න ඒකාග්‍ර බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සිත ඒකාග්‍ර බවට පත් කරගත්ත කෙනෙකුට ඉන්න අනුතරෝ පුළුවන්කම ලැබෙනවා. Tamante අවබෝධ කරගත යුතු සුවිශේෂී කරුණු කාරණා තේරුම් අරගෙන මේ ලෝකයේ ඇත්ත తත්ත්වය වටහාගෙන ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නට. ඒ යථාර්ථය අවබෝධ කරගනිමින් තමයි තුන්වෙනි පියවර වනේ ප්‍රඥාව කරා ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ කියන සීල, සමාධි, ප්‍රඥා කියන මේ වැඩපිළිවෙල ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් මෙදුම් පිළිවෙත ඔස්සේ අපිට නිවන කරා ගමන් කරන්නට පුළුවන්කම ලැබෙයි. මේ නිවනට ගමන් කරන පුද්ගලයාට අත්‍යවශ්‍ය කරන සුවිශේෂී කරුණු සමූහයක් තමයි ඉද්ධිපාද ධර්ම හැටියට බණ පොතේ සඳහන් වෙන්නේ. තත්තාරෝ ඉද්ධිපාදා කියලා ඉද්ධිපාද ධර්මයන් හතරක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ඉද්ධි කියන වචනය ඒ වචනයෙන් කියවෙන්නේ සුවිශේෂී කරුණු කාරණා කියන අර්ථේ. නිවනට ගමන් කරන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් තමා තුළ සුවිශේෂී හැකියාවන් සමූහයක් ඇති කරගන්නට ඕන. ඒ නිවනට ගමන් කරන පුද්ගලයා තමා තුළ ඇති කරගන්නට අවශ්‍ය කරන සුවිශේෂී ගුණාංග හැකියාවන් සමූහය ශක්තියින් සමූහය තමයි ඉද්ධිපාද ධර්ම හැටියට සඳහන් කරන්නේ. ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව කතා කරද්දී ප්‍රධාන කාරණා පහක් පිළිබඳව අපට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා සූත්‍ර පිටකවල අභිධර්මයේ සඳහන් වෙන ආකාරයට අභිඤ්ඤේ යේසු ධම්මේසු අභිඤ්ඤායිද්ධි එක කාරණාවක් තමයි කෙනෙක් නිවන කරා ගමන් කරනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට උත්සාහවත් වෙනවා නම් වේයම් කරනවා නම් ඒ පුද්ගලයා සුවිශේෂී අවධානියක් යොමු කරන්න ඕන කරන කාරණාවක් අභිඤ්ඤේ යේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්ධි කියලා කියන්නේ. මේ ලෝකේ දැනගත යුතු සුවිශේෂී කරුණු සමූහයක් තිබෙනවා. බුදුදහම අනුගමනය කරන කෙනෙක් බුදුදහමේ උගන්වන පරමාර්ථ දේශනාව පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. මා සඳහන් කළ සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙලේ අවසාන කෙලවරට ගමන් කරන්නට ප්‍රඥාව ඇති කර ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ බුදුදහමේ උගන්වන සම්මුති දේශනාවෙන් පමණක් නෙමෙයි බුදුදහම තුළ අන්තර්ගත වෙන පරමාර්ථ දේශනා පිළිබඳවත් අවධානය යොමු කිරීමෙන්. නිසා බුද්ධ දේශනාව අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සම්මුති වශයෙන් බුදුරජාණන් වහන්සේ කළ දේශනාවන් ඊළඟට පරමාර්ථ වශයෙන් කළ දේශනාවන් කියලා. මේ පරමාර්ථ දේශනා තුළ අන්තර්ගත වෙන්නේ මේ ලෝකයේ පවතින පරමාර්ථ ධර්ම පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්ම හතරක් පැහැදිලි කරනවා. චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ කියන මේ පරමාර්ථ ධර්ම. නිවන් අවබෝධ කර ගැනීම සඳහා වෑයම් කරන පුද්ගලයා මේ පරමාර්ථ ධර්ම අතරින් චිත්ත පරමාර්ථය. ඒ වගේම චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, මනාව තීරුම් ගන්නට ඕනේ. මේ පරමාර්ථ ධර්ම ගැන අවධානය යොමු කරලා ඒව හොඳට සෝදිසි කරලා පරීක්ෂා කරලා නිරීක්ෂණය කරලා මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය මනාව වටහා ගන්නට ඕනේ. මෙන්න මේ පරමාර්ථ ධර්ම පිළිබඳ වෙති කරගන්නා වූ සුවිශේෂී ඥානය, සුවිශේෂී දැනුම අභිඤ්ඤේ යේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්දි කියලා බණ පොතේ සඳහන් කරා. එනිසා නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා බුදුදහමේ උගන්වන පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නට ඕනේ. ඒ පරමාර්ථ ධර්මයන් අධ්‍යයනය කරන්නට ඕනේ. පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාව, ලක්ෂණ, ආකාර නිරීක්ෂණය කරන්නට ඕනේ. ඒ විදිහට ඒවා නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳව පරමාර්ථ ධර්ම පිළිබඳව සවිශේෂී ඥානයක් ඇති කරගත්තොත් එය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන කාරණාවක්. ඊළඟට පරිඤ්ඤේසු ධම්මේසු පරිඤ්ඤායිති. අපි ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන කරන කාරණා ටිකක් තියෙනවා. නුවණින් දැකලා තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන කරන කාරණා ටික තමයි ත්‍රිලක්ෂණ ධර්මය කියලා කියන්නේ. ත්‍රිලක්ෂණයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණයන් තුන. මේ තුන අධ්‍යයනය කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ භාවනා වැඩිමෙන්. ඒ නිසා මේ ත්‍රිලක්ෂණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා නිරීක්ෂණයන් කරන්නට පරීක්ෂණයන් කරන්නට කෙනෙකුට සිද්ධ වෙනවා. ඒ පරීක්ෂණය යොමු වෙන්නට ඕන කරන්නේ මුලින් සඳහන් කළ පරමාර්ථ ධර්ම පිළිබඳව. චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ඉගෙනගෙන ඒවා මනාව නිරීක්ෂණය කරන කෙනෙකුට පරීක්ෂා කරන කෙනෙකුට තමා තුළින් දකින කෙනෙකුට තමයි ඒ පරමාර්ථ ධර්ම තුලන්තරගත වෙන අනිත්‍ය ස්වභාවය වටහා ගන්නට ප්‍රත්‍යක්ෂ කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අභිධර්මයේ උගන්වන චිත්ත පරමාර්ථයේ සිත පිළිබඳව ඒ වගේම චෛතසික පරමාර්ථය අප තුළ ක්‍රියාත්මක වෙන ආකාර 52කින් සමන්විත වෙන මේ චෛතසිකයන්ගේ ස්වභාවය. ඒ වගේම අටවිසි රූපයන් පිළිබඳව මේ කාරණා ගැන මනාව අධ්‍යයනය කරලා මේව නිරීක්ෂණය කරලා තමා තුළින් දැකලා තමා තුළ ක්‍රියාත්මක වෙන රූප සමූහය හොඳට පරීක්ෂා කරලා තමා තුළ ක්‍රියාත්මක වෙන සිත් පිළිබඳව පරීක්ෂා කරලා ඒ වගේම තමා තුළ ක්‍රියාත්මක වෙන චෛතසික ධර්මයන් පිළිබඳව පරීක්ෂා කරලා ඒ පරීක්ෂණයේ අවසාන නිගමනයේ හැටියට කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙනවා මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම සියල්ලක්ම මොහොතක් පාසා විනාශ වෙන දේවල් නැති වෙන දේවල් ඒ නිසා මේවා නිට්ටයව පවතින්නේ නැහැ මේ සියල්ලක්ම අනිත්‍යයි චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ තුනම අනිත්‍ය වූ දේවල්ය කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වෙන්නට ඕන. ඊළඟට යම් තැනක මේ අනිත්‍ය බව තියෙනවා නම් චිත්ත පරමාර්ථේ අනිත්‍ය බවට පත් වෙනවා නම් ඒ චිත්ත පරමාර්ථය තුළ අනිවාර්යෙන් පිහිටලා තියෙන ලක්ෂණයක් තමයි යම් කිසි වෙලාවකදී ආරම්භ වෙනවා තවත් වෙලාවකදී නැති වෙලා යනවා අභාවයටපත් වෙනවා. මේ දෙක අතරතුරු කාලයේදී එක පරිණාමය වෙනවා. චිත්තචෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම සියල්ලක් තුළම මේ කාරණා ටිකත් අන්තර්ගතයි. චිත්තචෛතසික රූපයන් සියල්ලක්ම එක් එක් හේතු ප්‍රත්‍යයන් නිසා ඒට අදාළව ඒට බලපාන කිසියම් හේතුවක් නිසා කිසියම් වෙලාවකදී හට ගන්නට පුළුවන් නිර්මාණය වෙන්නට පුළුවන් සකස් වෙන්නට පුළුවන් උපදින්නට පුළුවන් ඒ උපන්න චිත්තචෛතසික රූපයන් යම් කිසි වෙලාවකදී Tamanට નિયમિત ආයු කාලයේ අවසන් වුණු පසුව අභාවයටපත් වෙලා යනවා නැති වෙලා යනවා. මේ අභාවයත් ආරම්භයත් අතර උපත සහ මරණය දෙක අතර කාල සීමාවේදී මේ චිත්ත චෛතසික රූප සියල්ලක්ම වෙනස් වෙනවා පරිණාමය වෙනවා. ඒ පරිණාමය වෙන අවස්ථාව තමයි ජරා කියන නමින් අපේ බණ පොතේ අපිට උගන්වන්නේ. එහෙමනම් චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම තුළ ඇතුළත් වෙන මේ අනිත්‍ය ලක්ෂණය, ජාති, ජරා, මරණ මේ තුනෙන් සමන්විත වූ දුක්ඛ ලක්ෂණය. ඒ වගේම මේව එකක්වත් මට අයිති මගේ කියලා කියන්නට පුළුවන් කමක් නැහැ හිමිකරුවෙක් නැහැ හේතු ප්‍රත්‍ය වලින් තමයි මේ සකස් වෙන්නේ වෙනස් වෙන්නේ නිර්මාණය වෙන්නේ ඒවායේ අයිතිකාරය හැටියට සඳහන් වෙන්නේ හේතු ප්‍රත්‍යයන්. එහෙමනම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත චිත්ත චෛතසික රූපයන් අනිත්‍ය බවටපත් වෙනවා. ජාති ජරා මරණ කියන ස්වභාවයට නැත්නම් දුකටපත් වෙනවා. ඒ වගේ මේ කිසිවක් මගීය මට අයිති කියලා පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. අනාත්ම ස්වභාවයෙන් සමන්විතයි. මෙන්න මේ කාරණා ටික කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් ඒ තමයි පරිඤ්ඤයි යේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්දී කියලා බණ පොතේ සඳහන් කරා. ඊළඟට තවත් කාරණාවක් නිවනට ගමන් කරන කෙනෙක් කරන්න ඕන කරන තවත් දෙයක් තමයි පහා තබ්බේසු ධම්මේසු පහානා ඉද්දී. තමා තුලින් ප්‍රහාණී කරන්න ඕන කරන කරුණු කාරණා සමූහයක් තිබෙනවා. මා මොනවාද ප්‍රහාණී කරන්න ඕන නැති කරන්නට ඕනේ මා තුලින් ඉවත් කර ගන්නට ඕන කරන්න මේ සියලු දේ තීරුම් අරගෙන නිවන් අවබෝධ කර ගැනීම සඳහා තමාගෙන් ඈත් කරන්න ඕන කරන දුරු කරන්න ඕන කරන නැති කරන්නට ඕන කරන දහම් කාරණා. ඒ තමයි තණ්හාව. තණ්හාව ප්‍රහාණය කළ කෙනාටයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා නිවන් අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුව උත්සාහයේ වෑයම වෙන කෙනෙක් කරන්න ඕන කරන තවත් කාරණාවක් තමයි තණ්හාව තීරුම් අරගෙන මේ තණ්හාව කෙමෙන් කෙමෙන් ප්‍රහාණය කිරීමේ කටයුත්ත සිද්ධ කරන එක. එයත් නිවනට අත්‍යවශ්‍ය කරන කාරණාවක්. පහා තබ්බේස් ධම්මේසු පහානා ඉද්දි. ඊළඟට සච්චිකා තබ්බේස් ධම්මේසු සච්චි කිරියා ඉද්දි. සාක්ෂාත් කරගන්න ඕන කරන කාරණා සමූහයක් තිබෙනවා. ඒ සාක්ෂාත් කරගන්නේ මාර්ගඵල නිවන්. ඒ සඳහා තිබෙන වැඩපිළිවෙල තමයි සංයෝජන ධර්මයන් කෙමෙන් කෙමෙන් තමන්ගේ సంతානෙන් ප්‍රහාණය කිරීම. එක එක සංයෝජන ප්‍රහාණය කරගෙන ප්‍රහාණය කරගෙන ඉදිරියට යනකොට සෝවාන් ආදී මාර්ගඵලයන් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. සෝවාන් මාර්ගයට, සකදාගාමී මාර්ගයට, අනාගාමී මාර්ගයට පත්වන පුද්ගලයා අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්නා අරහත් මාර්ගඥානය ඔස්සේ. මේ ආකාරයට සාක්ෂාත් කරගන්නට ඕන කරන මේ සත්‍ය ධර්මයන් එහෙම නැත්නම් මාර්ගඵල නිවන් සාක්ෂාත් කර ගැනීම මේ නිවන් මාගේ ගමන් කරන්නෙක් විසින් අනිවාර්යෙන් කරගන්නට ඕන කරන කරුණු සමූහයක් ඊළඟට පස්වෙනි 이르දිය තමයි භාවේ තබ්බේසු භාවනායිති භාවනා වශයෙන් වඩන්න ඕන කරන දේවල් භාවනා වශයෙන් වැඩි යුතු දේවල් භාවනා වශයෙන් වඩන්නට ඕන ඒ සඳහා වෑයම් කරන්නට ඕනේ භාවනා වඩන්නට කැමැත්තක් උනන්දුවක් ඇති කරගෙන ක්‍රමවත්ව භාවනා වඩලා ඒ භාවනාවෙන් සාක්ෂාත් කරගන්න ඕන කරන කරුණු සාක්ෂාත් කරගන්නට ඕන. මෙන්න මේ කාරණා සමූහය කෙනෙක් ක්‍රියාත්මක කරනවා නම් ඒ 이르දීන් පහ සාක්ෂාත් කර ගැනීම තුලින් තමයි නිවනට ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ කරුණු ටික සාක්ෂාත් කරගන්නට සපුරා ගන්නට වෑයම් කරන කෙනෙක් ඒ සඳහා විශේෂ උනන්දුවක් උත්සාහයක් දක්වන්නට ඕනේ. ඒ උනන්දුව ඇති කරගන්න ආකාරයන් සමූහය. එහෙම නැත්නම් මේ සසර දුකෙන් ඈතර වෙලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා කලින් සඳහන් කළ මේ ඉද්දීන් පහ පස් ආකාරයක ඉද්දීන් ටික සපුරා ගන්නට කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වුනහම ඒ සඳහා විශේෂයෙන් අනුගමනය කරන වැඩපිළිවෙල හැටියට තමයි අපිට ඉද්ධිපාද සමූහය විස්තර කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉද්ධිපාද ඔස්සේ නිවනට ගමන් කරන්නට මුලින් සඳහන් කළ කරුණු කාරණා පිළිබඳව ඒ අවබෝධය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි පළවෙනි කාරණාව හැටියට සඳහන් කළේ අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්දි. පරමාර්ථ ධර්ම පිළිබඳව විශිෂ්ට ඥානයක් ඇති කර ගන්නට ඕනේ නිවන් අවබෝධ කර ගන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා මේ පළවෙනි 이르දිය සාක්ෂාත් කර ගැනීම සඳහා කෙනෙකුට අවශ්‍ය කරන එක ශක්තියක් එක හැකියාවක් තමයි ඡන්ද ඒක ඉද්ධිපාද ධර්මයක් ඇටියට සඳහන් කරන්නේ. ඡන්ද ඉද්ධිපාදේ. ඒක ධර්මයේ සඳහන් කරනවා සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. ඡන්ද ඉද්ධිපාදේ කෙනෙක් ඇති කර ගන්නවා නම් ඒ ඡන්ද ඉද්ධිපාදේ ඇති කර ගැනීම සඳහා කළ යුතු වැඩපිළිවෙල ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඉද්ධිපාදේ කියන නමින් හඳුන්වනවා. අපි සාමාන්‍යයෙන් ඡන්ද ඉද්ධිපාද කියන නම ඉගෙන ගත්තත් ධර්මයේ සඳහන් කරන්නේ සූත්‍ර දේශනාවලේ සඳහන් කරන්නේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඉද්ධිපාදී කියන නමයි. ඡන්දේ කියලා කියන්නේ කැමැත්ත. මොකක් හෝ දෙයකට ආශාවක් උනන්දුවක් ඕනෑකමක් අපි ළඟ තියෙනවා නම් ඒකට තමයි ඡන්දය කියලා කියන්නට පුළුවන්කම තිබෙන්නේ. අපි ඇති කරගන්නට ඕන ඡන්දයක් මුලින් සඳහන් කළ ඉද්දි පහ ඇති කර ගැනීම පිළිබඳව. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඥා ඉද්දි. පරමාර්ථ ධර්මඥානීය ඇති කරගන්නට කෙනෙක් කැමැත්තක් ඇති කරගත්තහම ඡන්දයක් ඇති කරගත්තහම ඒ ඡන්දය තුලින් චිත්ත ඒකාග්‍රතාවයකුත් ඇති වෙනවා. ඒ නිසා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඉතිපාදී කියන නමින් ඒ හඳුන්වන්නේ. බලවත් උනන්දුවක් ඕනෑකමක් ඡන්දයක් කැමැත්තක් ඇති කරගත්ත කෙනෙකුට ඒ තමන්නේ බලාපොරොත්තු වෙන අරමුණු කරා කොහොම ඉක්මනින් ළඟා වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ඥාණය ඇති කර ගන්නට ඕනෑ කියන කැමැත්ත කෙනෙකුට ඇති වුණා නම් ඒ කැමැත්ත ඇති කරගත් දවසේ පටන් පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නට ඒවා අහන්න ශ්‍රවණය කරන්න ධම් ශ්‍රවණය කරන වෙලාවේ පරමාර්ථ ධර්ම පිළිබඳව ශ්‍රවණය කරන් පොතපත කියවලා පරමාර්ථ ධර්ම පිළිබඳව ඉගෙන ගන්න ඒ වගේම පරමාර්ථ ධර්ම පිළිබඳව නොදන්නා කරුණු කාරණා තේරුම් ගැනීම සඳහා ඊට අදාළව සාකච්ඡාවල යෙදෙන්නට කෙනෙක් පිළිබෙනවා. මේ සියල්ලක්ම සාර්ථක වෙන්නේ බලවත් ඕනෑකමක් කැමැත්තක් ඌමනාවක් ඒ පුද්ගලයා ළඟ තිබෙනවනම්. ඒ නිසා ඒ පළවෙනි 이르දිය අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤායිති සාක්ෂාත් කර ගැනීම සඳහා පරමාර්ථ ධර්ම ඉගෙන ගැනීමේ බලවත් කැමැත්තක් පුද්ගලයෙක් තුළ ඇති වෙන්නට ඕන. ආන්ගේ කැමැත්ත ඇති වෙලා ඒ කැමැත්ත ඔස්සේ ඒ අරමුණට කෙමෙන් කෙමෙන් යොමු වෙනකොට ඒ අරමුණටම හිත යොමු වෙලා ඒ අරමුණ ඔස්සේ චිත්ත ඒකාග්‍රතාවයකුත් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහ තමයි මේ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදී ඇති කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤායිති ඇති කරගත් පුද්ගලයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නිසි පරිදි අවබෝධ කර ගන්නට නම් ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙල තමයි අර පරමාර්ථ ධර්මයන් තමා තුළින් අධ්‍යයනය කිරීම. ඒ නිසා පරමාර්ථ ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය ගැන විශේෂ පරිේශණය සිද්ධ කරන්නට සිද්ධ වෙනවා. ඒ පරිේශණය තමයි අපේ බණ පොතේ උගන්වන විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනා කරන කෙනෙකුටයි තමා තුළ ක්‍රියාත්මක වෙන මේ රූප පරමාර්ථයේ ස්වභාවය මනාව දැකලා ඒ රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කර ගන්නට පුළුවන්කම ලැබේ. ඒ වගේම චිත්ත චෛතසිකයන් ගැන අධ්‍යයනය කරලා චිත්ත චෛතසිකයන් හට ගන්න ආකාරය, නැති වෙන ආකාරය, ඇති වෙන නැති වෙන ආකාරය, අනිසි දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ටපත් වෙන ආකාරය මේ සියල්ලක් මනාව නිරීක්ෂණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා භාවනා වැඩිමෙන්. නිසා ඒ පිළිබඳව කැමැත්තක් ඡන්දයක් කෙනෙකුට ඇති වුණා නම් මම භාවනා කරන්නට ඕනේ භාවනා කරලා විදර්ශනා වඩලා මේ පරමාර්ථ ධර්මයන්ගේ ආකාර ලක්ෂණ ස්වභාවයන් මා තුලින්ම මම දැක ගන්නට ඕනේ කියන මේ බලවත් උනන්දුවේ උත්සාහය කෙනෙකුට ඇති වුණොත් ඒ පිළිබඳව බලවත් කැමැත්තක් ඇති වුණොත් අන්න එය ඉද්ධිපාද ධර්මයක් බවට පරිවර්තනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි නිවනට ගමන් කිරීම සඳහා ඡන්ද ඉද්ධිපාදය ඇති කර ගන්නට ඕනේ. මම කවදා හෝ දවසකදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා කියන ඒ පිළිබඳව ආශාව කැමැත්ත ඌමනාව කෙනෙක් තුල පිහිටන්නට ඕන. ඒ ඌමනාව ඇති වුණොත් තමයි අවශ්‍ය කරන වැඩපිළිවෙලට යොමු වෙලා ඒ වැඩපිළිවෙල ඔස්සේ ඉදිරියට ගමන් කරලා අවසාන ඉලක්කය කරා කෙනෙකුට ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉන්සා අද මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන නිවන් අවබෝධ කර ගැනීමේ බලවත් උනන්දුව ආශාව ඇතිව කටයුතු කරන කෙනෙක්. මේ ඡන්ද ඉද්ධිපාදයේ ඇති කරගෙන විශේෂයෙන් මාර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේ කැමැත්තක් ආශාවක් උනන්දුවක් තමා තුළ ඇති කර ගන්නට ඕන. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව උනන්දුවක් ඇති කරගත්ත කෙනා පළවෙනි පීවරට ගමන් කරලා තමා සිල්ලතෙක් බවට පත් වෙන්නට ඕන. කායික සංවරය ඇති කරගන්නට වාචික සංවරය ඇති කරගන්නට කය වචන සකස් කරගෙන නිවන් මාගේ පළමු වැඩපිළිවෙල වන සීලේ ප්‍රමාතුල ක්‍රියාත්මක කරන්නට ඕන. සීල ආරක්ෂා කිරීම පිළිබඳව උනන්දුවක්, කැමැත්තක්, ඒ පිළිබඳව ආශාවක් කෙනෙකුට ඇති වෙනවා නම් අන්නේ පුද්ගලයා මේ ඡන්ද ඉද්ධිපාදයේ ඇති කරගත්ත කෙනෙක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඒ සීලය පිළිබඳව ඡන්දය ඇති කරගත්ත පුද්ගලයා සීලයේ දියුණු කරන අතර සීලය ආරක්ෂා කරගැනීමේ ඉදිරියට ගමන් කරන අතර දෙවන වැඩපිළිවෙල සමාධිය කරා ගමන් කරන්නට ඕනේ. සීලයෙන් සමාධිය කරා ගමන් කරන පුද්ගලයාට Tamange සිත එකඟ කරගන්නට නාන අරමුණු කරා ගමන් කරන සිත එක අරමුණකට යොමු කරලා ඒ අරමුණ ඔස්සේ සමාධිගත තත්ත්වයටපත් වෙන්නට චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. භාවනා කිරීමේ අවශ්‍යතාවයක් මුලින්ම පෙරනගින්නට ඕනේ. මම භාවනා කරන්නට ඕනේ. භාවනා කරලා මගේ සිත තැන්පත් කරගන්නට ඕනේ. මගේ සිත ඒකාග්‍ර කරගන්නට ඕනේ. සමාධිය මම ඇති කරගන්නට ඕනේ කියන මේ බලවත් උත්සාහය උනන්දුව ඕනෑකම ආශාව ප්‍රථමයෙන් තමන්ගේ සිතේ ඇති කරගන්නට ඕන. ඒ උනන්දුව ආශාව ඇති කරගත් පුද්ගලයාටයි භාවනා ක්‍රමයක් හදාරන්නට අවස්ථාවේ පෙර නගින්නේ. භාවනා ක්‍රම හදාරලා තමාට ගැළපෙන සුදුසු කර්මස්ථානයේ තෝරාගෙන සුදුසු කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් උපදෙස් ලබාගෙන භාවනාව ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ඡන්ද ඉද්ධිපාදයේ නිසි පරිදි ඇති කරගත් පුද්ගලයාට. භාවනාව ආරම්භ කරපු දවසේ පටන් මේ ඡන්දය දවසින් දවස දියුණු කර ගන්නට ඕනේ වැඩි දියුණු කර ගන්නට ඕනේ ඡන්දේ දියුණු වුණොත් දවසින් දවස භාවනා ක්‍රමවත් ඉදිරියට කරගෙන ගිහිල්ලා ඒ භාවනාවේ සමත කොටසේ අවසාන ඉලක්කය වන සමාධිය කරා ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා සමාධිය ඇති කරගත් බුද්ධලයා ඊළඟට ඡන්දයක් කැමැත්තක් ආශාවක් උනන්දුවක් ඇති කර ගන්නට ඕනේ මම විදර්ශනා භාවනාව ආරම්භ කරන්නට ඕනේ විදර්ශනා වඩන්නේ මුලින් සඳහන් කළ පරමාර්ථ ධර්මයන් අධ්‍යයනය කිරීම සඳහා භාවනා කරන අවස්ථාවේදී සමාධිය දක්වා තමන් කරපු ඒ සමත භාවනා වැඩපිළිවෙලේදී තමා තුළ ක්‍රියාත්මක වුණේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්මයන් සුවිශේෂයෙන් වෙන් කරලා හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. භාවනා වඩන අවස්ථාවේ තමා තුළ ක්‍රියාත්මක වුණ මේ පරමාර්ථ ධර්ම ටික තමයි අපි විදර්ශනා වශයෙන් දකින්නේ. විදර්ශනාවේදී මේ පරමාර්ථ ධර්මයන් වෙනස් වෙන ආකාරය අපි අධ්‍යයනය කරන්නට ඕනේ. හිත ඇති වෙන නැති වෙන ආකාරය, චෛතසික ධර්මයන් නැති වෙලා නැති වෙලා යන ආකාරය, ඒ වගේම මේ භාවනා අවස්ථාවේදී භාවනා අරමුණු හැටියට තෝරාගත්ත කර්මස්ථානයේ වෙන්නට පුළුවන්. ඒ මොහොතේ සමාසුර ක්‍රියාත්මක වූ මේ පංච උපාදානස්කන්ධය වෙන්නට පුළුවන්. මේ සියලුම දේ මොහොතක් පාසා වෙනස් වෙන ආකාරයේ අනිත්‍ය තත්ත්වයටපත් වුණු ආකාරයේ ජාති ජරා මරණ කියන මේ දුක්ඛයන්ටපත් වෙච්ච ආකාරය මනාව නිරීක්ෂණය කරමින් විදර්ශනා කරන්නට ඕන විදර්ශනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන. ඒ සඳහා කෙනෙකුට උත්සාහයක් අවශ්‍ය කරනවා, ඡන්දයක්, කැමැත්තක්, ඕනෑකමක්, ආශාවක් අවශ්‍ය කරනවා. මම සීලේ දියුණු කරගන්නවා, ඊළඟට සමාධිය දියුණු කරගන්නවා, ඊළඟට විදර්ශනා වඩලා විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්නවා කියන මේ ආශාව ඇති කර ගන්නට ඕන. එහෙමනම් නිවන කරා ගමන් කරන්නට ඒකාන්තයෙන් පුළුවන්කම ලැබෙන්නේ මේ ඡන්දය ඇති කරගෙන ඒ දියුණු කරගන්න පුද්ගලයාට ඉද්ධිපාද ධර්මයක් ඇටියට මේ ඡන්ද ඉද්ධිපාදයේ දියුණු කරගන්න පුද්ගලයාට ඒක තමයි ඉද්ධිපාද ධර්ම අතර පළමු කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කොට වදාරන්නේ දෙවෙනි ඉද්ධිපාදයේ තමයි ඊළඟ ඉද්ධිපාදය විරිය ඉද්ධිපාදේ අපිට වීරිය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ අපේ නිවන් මාර්ගයට අදාළ කරලා. ඒ විරිය ඉද්ධිපාදයේ පිළිබඳව විස්තර කරන සූත්‍ර දේශනාවල විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදී කියන නමිනුයි එය හඳුන්වන්නේ. වීරිය ඇති කරගත් පුද්ගලයා බලවත් උනන්දුවෙන් උත්සාහයෙන් බලවත් ඕනෑකමින් යුක්තව සීල සමාධි ප්‍රඥාවන් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ. විරිය ඉද්ධිපාදී ඇති කරගත්ත කෙනෙක් ඒ වීරිය දියුණු කරගන්න ආකාරය විවිධ සූත්‍ර දේශනාවල අපිට විස්තර කරනවා. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. ඒ තමයි විරිය ඉද්ධිපාදී ඇති කරගන්න කෙනෙක් චතුරාංග සමන්නාගත වීර්ය ආකාර හතරකින් යුක්තව සමාතුල ඇති කර ගන්නට ඕන පිහිටුව ගන්නට ඕනේ පළවෙනි ආකාරය තමයි නූපන් පාපයි ධර්මයන් නූපදින ආකාරයට තමා තුළ ඡන්දයක් ඇති කර ගන්නට ඕන ඡන්දං ගණේති මම නූපන් අකුසලයන් උපදව ගන්නෙ නෑ ඒ අකුසලයන් මා තුළ ක්‍රියාත්මක නොවන ආකාරයට මගේ සිත සකස් කර ගන්නවා පාලනය කර ගන්නවා කියන ඡන්දය කැමැත්ත මුලින් ඇති කර ගන්නට ඕන ඡන්දං ගණේති වායම ඒ සඳහා වෑයම් කරන්නට ඕන උත්සාහවත් වෙන්නට ඕන විරියං ආරභති වීරිය ආරම්භ කරන්නට ඕන චිත්තං පග්ගණ්හාති පදහති හිත ඒ පිළිබඳවම යොමු කරලා මගේ මේ අරමුණ මම සාක්ෂාත් කරගන්නවා කියන තදබල අදිස්ථානින් කටයුතු කරන්නට ඕනේ නූපන්න අකුසල ධර්මයන් පිළිබඳව ඊළඟට uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති තමා තුළ දැනට ඉපදී තිබෙන පාපී අකුසල ධර්මයන් තේරුම් අරගෙන මේ පාපී අකුසලයන් මගේ හිතෙන් මම ඈත් කරගන්නවා දුරු කරගන්නවා නැති කරගන්නවා කියන බලවත් උනන්දුව උත්සාහය ඇති කරගෙන ඒ සඳහා බලවත් වෑයමක් ඇති කරගනිමින් කටයුතු කරන්නට ඕන. අනුප්පන්නානං කුසලානං ධම්මානං උත්පාදාය නූපන් කුසල ධර්ම උපදවා ගැනීම සඳහා ඒ ආකාරයටම වෑයම් කරන්නට ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ. මේ විදිහට උපන් කුසල් දියුණු කරගන්නට, නූපන් කුසල් උපදව ගන්නට, උපන් අකුසලයේ දුරු කරගන්නට, නූපන් අකුසලයේ නූපදින ආකාරයට පාලනය කරගන්නට බලවත් වූ වීරියක්, උත්සාහයක්, වෑයමක් අප ළඟ තිබෙනවා නම් එය විරිය සමාධි පධාන සංකාර සමන්නාගති ඉද්ධිපාදේ කියන නමින් අපිට විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ. ඊළඟට චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගති ඉද්ධිපාදේ අපේ ප්‍රධාන අරමුණ කරා ගමන් කරන් මාර්ගඵල නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මම දවසෙන් දවස වේයම් කරන්නට ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ කියන බලවත් වූ සිතක් අදිෂ්ඨාන ශක්තියක් තමා තුළ තියෙන්නට ඕනේ. ඒ උමනාව ඒ අදිස්ථානයේ ඒ සිත සමාතුල පහළ වුණේ නැත්නම් අරමුණු කරා ගමන් කරන්නට මාර්ගඵල අවබෝධ කරගන්නට නිවන අවබෝධ කරගන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත ඉද්ධිපාදය මගඵල නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳ වූ බලවත් වූ සිතක් බලවත් වූ කැමැත්තක් අපි ඇති කර ගන්නට ඕනේ. ඊළඟට බීමංස සමාධි ප්‍රධාන සංකාර සමන්නාගති ඉද්ධිපාදේ. බීමංස ඉද්ධිපාදේ. අපිට නානා දහම් කරුණු පිළිබඳව විමර්ශන සීලීව ඒ ගැන සොයා බලා කටයුතු කරමින් ඒ ගැන තව තවත් දැනුම දියුණු කරගනිමින් කටයුතු කරන්නට ඕන වීමංශනය අපිට විශේෂයෙන් අවශ්‍ය කරනවා මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණු කරා ගමන් කරද්දී. එනිසා මේ ආකාරයට මේ ඉද්ධිපාද ධර්මයන් අපතුල ක්‍රියාත්මක කරනවා නම් අද දවසේ අපිට මේ වර්තමාන සමාජය තුළ ඉඳගෙන කෙමෙන් කෙමෙන් නිවන් මාර්ගයේ පිළිබඳ උදාාරතර අදිෂ්ඨානයන් අපේ సంతානය තුළ ඇති කරගෙන ඒ අදිෂ්ඨානයේ ඔස්සේ කෙමෙන් ඉදිරියට ගමන් කරන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට එකම මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ මාර්ගයේ ගමන් කරමින් සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් වෑයම් කරන්නට ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට ඕනේ ධර්මඥානය ඇති කරගන්නට ඕනේ. ඒ නිසා ඒ ආකාරයට කටයුතු කරන කෙනෙක් ප්‍රථමයෙන්ම බුදුදහමේ උගන්වන පරමාර්ථ ධර්ම පිළිබඳව අධ්‍යයනය කරමින් පරමාර්ථ ධර්ම පිළිබඳව සාමාන්‍ය දැනීමක් තමා තුළ ඇති කර ගන්නට ඕනේ. චිත්තචෛතසික රූප කියන පරමාර්ථ ධර්ම ගැන අපිට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අභිධර්ම පිටකයේ ඔස්සේ. ඒ නිසා බෞද්ධයෙක් හැටියට නිවන් අවබෝධ කරගැනීමේ උදාාරතර අරමුණ තමාගේ సంతානිය තුළ පිටකරගත් කෙනෙක් ප්‍රථමයෙන්ම කරන්න ඕන කරන දෙයක් තමයි සම්මුති දේශනා වගේම බුදුදහමේ උගන්වන පරමාර්ථ දේශනාවන් දෙසට Tamanගේ අවධානය යොමු කරලා අභිධර්මයේ පිළිබඳව මූලික දැනීමක් ඇති කර ගැනීම. ඒ දැනීම ඇති කරගත්ත කෙනෙකුටයි සත්‍ය අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. සීලය දියුණු කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. විශේෂයෙන් සමාධිය වඩලා විදර්ශනා නුවණ ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපිට පරමාර්ථ ධර්ම පිළිබඳව දැනුමක් නැත්නම් විදර්ශනා භාවනාවක් ආරම්භ කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. හිත සංවර කරගෙන, තැන්පත් කරගෙන සමාධිගත තත්ත්වයටපත් වුණු පුද්ගලයේ ඒ සමාධිගත ස්වභාවය ඉඳගෙන තමා තුළ ක්‍රියාත්මක වුණ චිත්තචෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ටික අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ අධ්‍යයනය කරද්දී තමයි ඒ ඔස්සේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා චිත්ත පරමාර්ථයේදී සමාතුර ක්‍රියාත්මක වෙන සිත පිළිබඳව මනා අවධානයක් යොමු කරලා ඒ සිත හඳුනා ගන්න, සිත හට ගන්න ආකාරය, සිත ඇති වෙන නැති වෙන ආකාරය මනාව නිරීක්ෂණය කරන්නට පුළුවන් හැකියාවක් ඇති කර ගන්නට ඕනේ. චෛතසික පරමාර්ථ ධර්මයේ ගත්තාම ඒ චෛතසිකයන් අතර අඛණ්ඩව අපතුල ක්‍රියාත්මක වෙන ප්‍රධානම චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල ස්වභාවය තමා විසින් මැදේනී කරන්නට ඕනේ. ඒ සබ්බචිත්ත සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන තීරුම් ගත්ත කෙනෙකුටයි පංච උපාදාන ස්කන්ධය නිසි පරිදි හඳුනා ගන්නට ඒ පංච උපාදාන ස්කන්ධය නිරීක්ෂණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ සිත තුළ හටගන්නා චෛතසික 52 අතරින් පස්ස වේදනා, සංඥා, චේතනා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර, ඒකාග්‍රතාව කියන මේ චෛතසික හත තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික වලට අයිති වෙන්නේ. මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික අතර පස්ස චෛතසිකයේ විශේෂයෙන් අපි අධ්‍යයනය කරන්නට ඕනේ. අපේ ශරීරයේ තිබෙන ස්කන්ධාසාදී ඉන්ද්‍රියයන්ට මේ බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු මුණු ගෙවුණු හැම අවස්ථාවකම සිද්ධ වෙන දේ තමයි මේ දේ ස්පර්ශ වෙන එක. ඇහැට රූපේ ස්පර්ශ වෙනවා, කනට ශබ්දේ ස්පර්ශ වෙනවා. මේ පස්සය නිසා සිද්ධ වෙන ඊළඟ ධර්මතාවය පස්සපච්චය වේදනා වේදනාවක් අප තුළ හටගන්නේ. ඒ නිසා අපිට පරමාර්ථ ධර්ම පිළිබඳව මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් පිළිබඳව තීරුම් ගන්නට ඉගෙන ගන්නට හැකියාව ලැබුණා නම් පස්ස චෛතසිකයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙද්දී ඒ තීරුම් ගන්නට පුළුවන් හඳුන ගන්නට පුළුවන් පස්සය ඔස්සේ වේදනාවන් හටගනිද්දී මා තුළ මේ මේ ආකාරයට වේදනාවන් හටගන්නවා කියලා ඒ වේදනාව තමා විසින්ම දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. වේදනා චෛතසිකයේ හඳුනාගත්ත පුද්ගලයාටයි ඒ වේදනාව ඔස්සේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරය අත්විඳින්නට පුළුවන්කම ලැබේ. අපිට හටගන්නා වේදනාව <clears throat> සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ආදී වශයෙන් ආකාර තුනකට විග්‍රහ කරනවා විස්තර කරනවා. සුඛ වේදනාවක් ඇති වෙච්ච හැම වෙලාවකම ඒ සුඛ වේදනාව ඔස්සේ අපිට තණ්හාව ඇති වෙන්නේ ආශාවක් ඇති වෙන්නේ. ඒ නිසා සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් අතර තිබෙන වේදනා චෛතසිකයේ සමාතුල ක්‍රියාත්මක වෙන ආකාරය මනාව දකින්නට, ඒ හඳුනා ගන්නට, වටහා ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබුණා. ඒ වේදනාව සුඛ වේදනාවක් බවට පත් වෙලා ඒ සුඛ වේදනාව ඔස්සේ තණ්හාව ගොඩනගෙනකොට ඒ තණ්හාව පාලනය කර ගැනීමේ හැකියාවක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සියල්ලක්ම අපිට කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා වශයෙන් මේ පරමාර්ථ ධර්ම ටික මනාව ක්‍රියාත්මක වෙන ආකාරයේ තමා තුලින් තමාට දෙක ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි අපි සමත භාවනාවක් වශයෙන් කිසියම් භාවනා කර්මස්ථානයක් වඩලා ඒ භාවනා කර්මස්ථානියම ඊළඟට විදර්ශනා වශයෙන් නිරීක්ෂණය කරලා ඒ කර්මස්ථානයේ වඩන අවස්ථාවේදී අපතුරු ක්‍රියාත්මක වුණ චිත්ත චෛතසික රූපයන්ගේ ස්වභාවය දකින්නට වෑයම් කරන්න. ඒ විදිහට චිත්ත චෛතසික රූප ධර්මයන් අනිත්‍ය වන ආකාරයේ, දුකටපත් වෙන ආකාරයේ, අනාත්ම වන ආකාරයේ මනාව දැකීමෙන් විදර්ශනා නුවණ පහළ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සියලුම හැකියාවන් කෙනෙකුට ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ අපාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිවනට උපකාර වෙන සුවිශේෂී දහම් කාරණා හැටියට අපට විස්තර කළ මේ ඉද්ධිපාදයන් හතර නිසි පරිදි අපි දියුණු කරගෙන තිබෙනවා. ඒ නිසා නිවන් මාගේ ඉදිරියට ගමන් කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වෑයම් කරන ඔබේ ඔබේ ජීවිතයේ තුලින් මේ ඉද්ධිපාද ධර්මයන් ක්‍රියාත්මක කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිළිබඳව බුදුදහමේ උගන්වන මේ සුවිශේෂී 이르දීන් පහ අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්දි විශේෂයෙන් පරමාර්ථ ධර්ම පිළිබඳ විශේෂ ඥානයක් ඇති කර ගැනීමේ උනන්දුවක් උත්සාහයක් අපි ළඟ තියෙන්නට ඕනේ පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්දි ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳව භාවනා වඩලා ඒ තුලින් ඒ පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම පිළිබඳව අපට බලවත් ඕනෑකමක් උනන්දුවක් උත්සාහයක් පිහිටන්නට ඕනේ ඒ වගේම පහා තබ්බේසු ධම්මේසු පහනා ඉද්දි අපේ సంతානයේ හටගන්න තණ්හාව වේදනාව සුඛ බවටපත් වුණු හැම අවස්ථාවකම සුඛ වේදනාව ඔස්සේ තණ්හාව ගොඩනගෙනවා ඒ තණ්හාව හඳුනගෙන තණ්හාව ප්‍රහාණය කිරීම පිළිබඳව කැමැත්තක් උත්සාහයක් වෑයමක් අපි ළඟ තියෙන්නට ඕනේ මේ විදිහට මේ වැදගත් කරුණු කාරණා සමූහය නැත්නම් ඉද්දීන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ කාරණා පිළිබඳව අපි ඉද්ධිපාදයන් නැති කර ගන්නට ඕනේ ඡන්ද ඉද්ධිපාදය ඇති කරගෙන මේ සියලු කරුණු කාරණා සපුරා ගැනීමේ කැමැත්තක් අපතුල ක්‍රියාත්මක කර ගන්නට ඕනේ ඊළඟට විරිය ඉද්ධිපාදය ඇති කරගෙන මේ කරුණු සම්පූර්ණ කර ගැනීම පිළිබඳව බලවත් උත්සාහයක් වෑයමක් වීරියක් අපේ సంతානිය තුළ ඇති කර ගන්නට ඕන. චිත්ත ඉර්ධිපාදී ඇති කරගෙන මේ කරුණු කාරණා දිනු කර ගැනීම පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳව බලවත් වූ ඌමනාවක් බලවත් වූ සිතක් අපි තුල ඇති කර ගන්නට ඕන. විමංශීත්‍තිපාදයේ තුලින් මේ සියලුම කරුණු කාරණාවන් මනාව දැනගෙන තීරුම් අරගෙන විමසා බලා තීරුම් ගැනීමේ හැකියාවක් අපිට ඇති කර ගන්නට ඕන. මේ කියන ආකාර හතරට මේ ඉද්ධිපාදයන් හතර දවසෙන් දවස ක්‍රමවත් අපට දියුණු කර ගන්නට පුළුවන්කම ලැබුණොත් සීල සමාධි ප්‍රඥා කියන මේ වැඩපිළිවෙල ඔස්සේ නිවන් මාගෙහි ක්‍රමක්‍රමයෙන් අපට ඉදිරියට ගමන් කරන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා අද දවසේ ධම් ශ්‍රවණය කළ ඔබ මේ ඉගෙනගත් කරුණු කාරණා සමූහය මොහොතින් මොහොත ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ඉද්ධිපාද ධර්මයන් තමාගේ సంతානිය තුළ ක්‍රියාත්මක කරමින් දවසින් දවස ඉදිරියට ගමන් කරන්නට ඕනෑ කියන බලවත් වුවමනාව බලවත් කැමැත්ත තමාගේ సంతානිය තුළ ඇති කරගන්නට ඕන කරන්. ඒ අනුව කටයුතු කරමින් සිල්වත් කෙනෙක් බවට පත් වෙන කායික සංවරය, වාචික සංවරය මනාව තමා තුළ ක්‍රියාත්මක කරගෙන ඒ සීලේ උපකාරයෙන් කිසියම් භාවනා ක්‍රමයක් අධ්‍යයනය කරමින් සමාධිගත තත්ත්වයටපත් වෙලා සමාධිය තමා තුළ ඇති කරගන්නට ඕන. සීලයක් සමාධියක් ඇති කරගත්ත කෙනෙකුටයි ඊළඟට ප්‍රඥාව කරා ගමන් කරමින් විදර්ශනා නුවණ ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙයි. විදර්ශනා නුවණ ඇති කර ගනිද්දී පරමාර්ථ ධර්මයන් පිළිබඳව මන අවබෝධය කරලා ඒ පරමාර්ථ ධර්ම තුල පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ තමා විසින්ම තමා තුලින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්නට සාක්ෂාත් කර ගන්නට පුළුවන්කම ලැබුණා. අපිට සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් කෙමෙන් කෙමෙන් අපේ సంతාණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. විද්ධිපාද ධර්මයන් දියුණු කරගත්ත කෙනෙකුටයි තමාගේ సంతානිය තුළ ක්‍රියාත්මක වෙන සක්කාය දිට්ඨිය දුරු කරලා මෙතන පුද්ගලයෙක් නැහැ සත්‍යයක් නැහැ මම කියලා හඳුන්වන්නට පුළුවන් කෙනෙක් නැහැ නාම රූප ධර්ම සමූහයක් පමණයි පවතින්නේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම තුනේ එකතුවක් පමණයි මම කියලා මේ හඳුන්වන්නේ ඒ පරමාර්ථ ධර්මියනුත් එකම ආකාරයක පවතින නැහැ ඒ පරමාර්ථ ධර්මයන් මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනව ඒ නිසා ඒවා අනිත්‍යයි. ඒ පරමාර්ථ ධර්ම ඇති වී නැති වී යනකොට ඒ තුල ක්‍රියාත්මක වෙනවා ජරාව, ජරා දුක. ඒ වගේම කවදා හෝ දවසකදී හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් චිත්තචෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්මයන් සියල්ලක්ම අභාවයටපත් වෙනව නැති වෙලා විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබේ. ඉන්සා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගෙන නිවන් මාර්ගය ඉදිරියට ගමන් කරලා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් හඳුන්වා දුන්නේ මේ ඉද්ධිපාද ධර්මයන් අපට ඒකාන්තයෙන් උපකාර වෙන ආකාරයේ ඔබට වටහා ගන්නට තීරුම් ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතිපාද ධර්මයන් දියුණු කරගැනීමෙන් ඔබේ නිවන් මාර්ගයේ ගමන සාක්ෂාත් කරගෙන ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු අමා මහ නිවනින් සනසිල්ල උදා කර ගන්නටම මේ ශ්‍රවණය කළ දහම් කාරණා සමූහය ඔබට ඒකාන්තයෙන් හේතු වාසනා උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. මේ මොහොතේ ත්‍රිශරණ සතපංච සීලය සමාදන් වීමෙන් සිල්වත් ගුණවත් පිරිසක් බවට පත්වන ධම් ශ්‍රවණේ කළා ධර්ම ශ්‍රවණී කරමින් ධර්මඥානෙ දියුණු කරගනිමින් එක්රැස් කරගත්තා වූ මේ උදාාරතර කුසලෙ. ශිර දෙවියන්ට අයිති වේවා දිවිසුරු වර්ධනය කරගනිත්වා දිවියන් උතුම් නිවනින් සැනසෙල්ල උදා කරගනිත්වා අප නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට මේ කුසල ධර්මයන් උත්පත් වීමෙන් සසර දුකින් එතරව අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගැනීම පිණිසම හේතු වේවා. අප හැම දිනාට මෙලොව වශයෙන් පැමිණෙන උපද්‍රවයන් දුරු කරගෙන සහනී ශාන්තිය සැනසෙල්ල උදා කරගෙන නිරෝගී සුවය දිගාසිරි සම්පත්තිය ඇති කර ගන්නටත් පරලොව ජීවිතයන් සුගතිගාමී බවට පත් කර ගන්නටත් අවසන ජාත්‍යාදී සියලු දුක් වලින් විරහිත වූ සදාකාලික සැනසෙල්ල වෙන අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නටත් ධර්මශ්‍රවණමේ උදාර කුසලයේ හැම දිනාටම ඒකාකාරයෙන් හේතු වාසනා පනිස්සය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ අතුරුගිරිය උරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත් පූජ්‍යපාද තලගල ධම්මගවීසී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා කිය අප සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් හෝ කෙටපටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතරතුරු මෙම දුරකථන අංකයේ විමසා දැනගන්න 01 1 30යි 710යි 82 01 1 30යි 710යි 82 කැසට් අලිවිහෙලි දුරකථන අංකය. ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්ව ලබා ගන්න. ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697 140 0112 697 140 ආගමික අංශයේ දුරකථන අංකය විදේශගතව සිටින ඔබේ ඥාතිත මිත්‍රාදීන්ට පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවහන් ලබන මෙම ධර්ම දේශනාවට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරාම සිල් දනාතම තිරුවන් සරණයි